ඊයේ සෙනසුරාදා වී ගන්නා කිව්වොත් අසන්තම් වී ගන්නක ගබඩාවට. ඊළඟ තමයි ගොවියෝ ඇවිල්ලා ගබඩාව ළඟ මේ පෙළ ගහලා මේ වී තියාගෙන ඉන්න වී ලෝරි 40ක් විතර තියෙනවා. ඉතින් අපි කියන්නේ අපේ වී ටික මේ කරුණාකරලා මේ ගන්න. ගබඩාව හිස් තියෙනවා. ගොවියෝ මේ රස්තියා දෙනවා. ගොවියගේ ගබඩා දැන් තමයි රාජාංගනේ ගෝයන් කැපිලා වී ගබඩාවට එන්නේ. නමුත් මුදලාගේ වී ටික ගබඩාව ඇතුළට යනවා. ගොවියගේ වී ටික මේ ආපහු ගෙදර යනවා. අපි වීටිය ගන්නකන් හැබැයි මේ යන්නේ නැහැ මේ ගොවියෝ. කියන්නේ හවසට එක්ක නැත්නම් වාබෝතලයක් සමග බුදියන් ගාව එන්නේ අපිට.